ධර්මයේ ඇසීමට ලැබීම නිසා කෙනෙක් දියුණු වෙනවා. දියුණුවන්නේ. ඉතින් දියුණුවයි කියනකොට දියුණුව කියන එකෙන් අදහස් කරන්නේ තිබුණු තත්වයට වඩා දෙගුණයක් වීම කියන එකනේ. දිගුණ වීමයි දියුණු වීම කියන්නේ. ඊළඟට දියුණු වීමයි කියලා තුන් ගුණයක් තියෙනවා. ඒ නදහස් කරන්නේ හිටි තත්වයට වඩා උසස් තත්වයකට පැමිණීම. ඒ උසස් බව මනින මිනුම් පිදෙනවා එකිනෙක කෙනා සැලකෙන විදිහට නොඑක ආකාර. කෙනෙක් දිනුව මනින්නේ සමහර කියනවානේ කාසි භාගයෙන් කියලා. නිල මුදලින් දිනුව මනිනවා. තවත් කෙනෙක් දිනුව මනිනවා ගුණ ධර්ම. ශාසනයෙහි දියුණුව මනින්නේ ගුණ ධර්ම අපි. ඒ ඒන අදහස් කරන්නේ නැහැ කෙනෙක් ඒ ලෞකික ජීවිතයක් ඒ ගත කිරීමේදී තමන්ට සුව පහසු ඇතිව ජීවත් වීමට වමනා කරන නිලමුදල් මුසවිය යුතුයි ඒවා ආරක්ෂා කර නොගත යුතුයි කියන මේ නිබඳු දෙයක් අදහස් කරන්නේ නැහැ. ගිහියෙකුට නම් ඒවා වුවමනා කර. ඒ නිසා ගිහි සැප වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා අති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්‍ය සුඛය කියලා සැප හතරක්. අති සුඛය කියන්නේ තමා හරි හම්බ කොට ඒ තමන්ට තිරෙන ධනය දියුණු කරලා තමාට ඇතෙයි කියන සැපය. ඒ කියන්නේ අත්ති කියන්නේ අත්ති කියන්නේ ඇත. ඇත්තේ කියන සැපය මොනවාද? ඒ ධන ධාන්‍ය ආදී ඒ සම්පත් ඇත්තේය කියන මේ ගැන කලකන විට Tamanට ලැබෙන යම් සුඛයක් සෝමනස්සයක් තියෙනවා. ඒක ගිහි සැපයක්. ගිහියෙකුට ලැබෙන සැපයක්. අත්ති සුඛය. භෝග සුඛය කියන්නේ කෙනෙකුට ධනය වමනා කරන්නේ ඒ ධනය පොදි බැඳගෙන තමන්ට මෙපමණ තිබෙනවයි කියලා ඒ කීමට පමණක් ඒ නිසා ලබන ආස්වාදයක් ලැබීමට පමණක් නොවේ එය ප්‍රයෝජනයට ගැනීම. ඒ ප්‍රයෝජනයට ගැනීම වශයෙන් කරන්නේ Tamanගේ මව්පියනට අඹු දරුවනට ඥාතීනට මිත්‍රයිනට ඒ ඒ අසරණයනට කියන මේ අයට සංග්‍රහ කිරීම වශයෙන් Tamanගේ ප්‍රයෝජනයට ගැනීම. දැන් ප්‍රධාන වශයෙන් තමන් හා තමන්ගේ අය. මොකද තමන්ට ලොකු වගකීමක් තිබෙනවානේ. ඒ අය පිළිබඳව. ඒ අය සුඛිත මුදිත කිරීම සඳහා ඒ ධනය වුණා. ඉපමණකින්ම සෑහීමකට පත්වන්නේ නැතිව. තමන්ගේ ඥාතීන් සමහර සිටිනවානේ. සමහර ඥාතීන් තමන් මෙන්ම දියුණු තත්වයක නැහැ. ඒ අයට උපකාර ඒ කළ යුතු ඒක කළ යුතු දෙයක්. ඥාතකානන්ත සංඝහෝ ඥාතීන්ට සංඝා කිරීම. තව මිත්‍රයිනට ආගන්තුකිනට ඔයාදි වශයෙන් ඒවා ඒ ධමයේ ප්‍රයෝජනීයට ගැනීම. ඒක තමයි භෝග සුඛය. දැන් ඒ නිසා කෙනෙක් සැපයක් ලබනවා. සැපයක් කියන්නේ ඒ නිසා ඇතිවෙන සුඛ සෝමනස්ස කියන මේ ඇති වෙනවනේ. ඒක Taman මේ විදිහට යුතුයකමක් හැටියට මේවා කළා කියලා. ඒ නිසා Taman සැපයක් ලබනවා. මේක භෝග සුඛය. අනන සුඛය කියන්නේ තමාගේ ණය නැති බව නිසා ඇතිවන සැපය. අනන සුඛය. ගිහියෙකුට ඕන කරන දෙයක්. නැත්නම් ණයකාරයන් Tamanට චෝදනා කරනවා නේද? සමහර විට ඉස්සරනම් මේ අපේ රටේ ඒ කාර්යාලවල වැඩ ඉවර වෙලා ගෙදර යන විට මග රැක සිටි ඇස්ගන්වරු අල්ල ගන්නවා. මේ මිනිසුන් <laughs> ඒ Taman හැමදාම යන පාරෙන් නෙමෙයි වෙන පාරවලින් එදාට පැනලා යනවා. නැත්නම් ඒ ණය හිමියා අල්ලගන්න නිසා. ඒකට කුලියට වුන් සල්ලි දෙනවනේ. ඒ පඩි දිනේට අල්ලගන්න ඉන්නේ. ඉතින් ඒ ණයගෙන සිටීම ණය ඇති කෙනෙකුන් වීම කෙනෙකුට දුක. එහෙම ණය නැති ජීවිතයක් නම් ඒක සපක්. ඒකයි අමන සුඛය. හතරවෙනි කාරණය තමයි අනවජ්‍ය සුඛය කියන්නේ. අනවජ්‍ය සුඛය කියන්නේ තමන් කය වචන සිත කියන තුන් දොරින් වැරදි නොකරන්නෙකු නිසා ඇතිවන සැපය. අනවජ්‍ය සුඛය. ඉතින් ඒ සැපය කෙනෙකුට අනිත් සියලුම සැපවලට වඩා වටින එකක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේ ඒ බාල පඬිත සූත්‍රයේදී දේශනා කොට වදාළා. බාලයාව හා පඬිතයාව දැනගත හැකි කරුණු තුනක්. තුන බැගින්. බාලයාව දැනගන්නට තිබෙන්නේ ඔහු කයින් වැරදි කරන්නේ. වචනයෙන් වැරදි කරන්නේ. සිතින් වැරදි කරන්නේ. ඒවට කියන්නේ කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ඒ කාය වාග් මන කියන ඒ තිදොරින් වැරදි කරන්නේ ඒ එහෙම වැරදි කරන තැනස්සා ඒ වැරදි කරන නිසා තමයි පඬිතේකු දැනගන්නේ මොහු වාලේකි කියලා. එසේ වැරදි කරන්නේ නැත්නම් කොහොමද පඬිත්වයා දැනගන්නේ මෙතන බාලයකයි කියා. ඒ වගේම පඬිත්වයා බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතන කයින් වැරදි කරන්නේ නැති, වචනයෙන් වැරදි කරන්නේ නැති, සිතින් වැරදි කරන්නේ නැති. නැත්නම් කයින් කාය සුචරිත, වාග් සුචරිත මනස් සුචරිත කියන මේ සුචරිතයන්හි යෙදෙන කෙනෙක්. ඒ කියන්නේ ඒවායින් වැරදි කරන්නේ නැහැ. යහපත කරන්නේ. ඒ කරුණින් වලින් දැනගන්නවා මෙතන පඬිතේ ඒ කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත හා ප්‍රතිවිරුද්ධ සුචරිත පිළිබඳවයි. ඒ ඉතින් නවතින්නේ නැහැ කාරණා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා බාලයා තමන් කරන ඒ වැරදි ක්‍රියා නිසා මේ ජීවිතයේදී දුක් විඳිනවා. පරලොවේදී දුක් විඳිනවා. මේ ජීවිතයේදී දුක් විඳින දුක් විඳින අවස්ථා ගැන මහන්සි සඳහන් කරනවා. ඔහුට දක්නට ලැබෙනවා තමන් කරන ලද පරිදි වැරදි කරලා අසුබුණු අයට දඬුවම් විඳින්නට සිදු වී තිබෙනවා. ඒ දකින්නකොට තමන් සිතින් දුකක් විඳින්නේ. අමුණු මේ විදිහේ වරදක් කර තිබෙනවා. අසුනානම් මේ විදිහේ පීඩාවන්ට, හිරිහැරවලට, කරදරවලට, දඬුවමට තමන් භාජනය වෙනවායි කියලා. ඒ නිසා තමන් දුක්ඛ දෝමනස්ස. දුක්ඛයට දෝමනස්සයට පැමිණෙන. ඊළඟට මේ බාලයා තමන්ට සම්පරායිකව يعني පරලොවෙහිදී ඒ කරන ලද අකුසල ක්‍රියා හේතු කොටගෙන නිර්යාදී සතර අපායන්හි දුක් විඳින්නට සිදුවේ. ඒ ගැන දැන් හිතනකොටම දුක්ඛ දෝමනස්ස කියන ඒ දෝමනස්සයට පැමිණෙන දොම්නසට පැමිණෙන මානසික දුක්ඛය. අපක්ෂය. මේ බාලයා Taman යම් දිගු කලක් ජීවත් වන කෙනෙක් නම් දිගු කලක් කියන්නේ මිනිසුන්ගේ ආයුෂ වශයෙන් සලකන විට ඉන් Tamanගේ රැකී ආරක්ෂා වලින් විස්රාම ලබාගෙන විවේකීව වාසය කරන අවස්ථාවකදී තමන්ගේ සිත ආපසු ගමන් කරනවා තමාගේ ජීවිත කාලය ආපසු ගමන් කරනවා තමන් ගත කළ ජීවිත කාලය ගැන සිතන. එහෙම සිතන විට ඔහුට මතක් වෙනවා සිහි වෙනවා තමන් කරපු වැරදි. Taman කයින් කරන ලද වැරදි, වචනයෙන් කරන ලද වැරදි, සිතින් කරන ලද වැරදි කියන මේවා පිළිබඳව මතක්. එවිටද හෙතම මහත් දුකකට දුම්නසකට පත්. ඉතින් මේක මහසෙන් පදාරන උපමාවකින් හරියට ඒ කන්දක් අසලින් ඉරු වැසගෙන යද්දී ක්‍රමයෙන් ඒ කන්දේ ඡායාව දික් වෙන්නක් වඩේ. ඔහුගේ සිත නිරන්තරයෙන් මේ කාලෙදී තමාගේ ඒ කරන ලද වැරදි පිළිබඳව සිත සිතා කනස්සල්ලට පසුතැවිල්ල කියන්නේ අන්නේ පසුතැවිල්ලට පත් වෙනවා. ඉතින් ඒ ඔව් මිලවදී ඔය ඔහුට ඇතිවන දුක් පිළිබඳ ඊළඟට පරලොවදී එතනත්තා සිදු කරන ලදේ වැරදි ක්‍රියා නිසා ඔහුට පරලොව දුගතියට පැමිණෙන්නට සිදු වෙනවා දුගතියින් උත්පත්තිය ලබනවා පඬිතයා ගැන ඊට වෙනස් විදිහකට උන්වහන්සේ දේශනා කළා පඬිතයා කයින් හොඳයි කරන්නේ යහපත වචනයෙන් සිටී කියන මේ තුන් දොස් එහෙම කරලා එකම Taman ජීවත්ව සිටින කාලයේදී ඒ නිසා සොම්නසටපත් වෙනවා. Taman මේ මේ හොඳ ක්‍රියාවන් සිදු කළයි කියලා මේ වෙනඳුන් දන්නේ නැති සමහරු ඒවා පිළිබඳව කතා කරන අවස්ථා කෙරෙන්නේ බොහොම සතුටින් යුතුව මගේ ජීවිතයෙන් ගත් ප්‍රයෝජන කියලා ඒ ප්‍රයෝජන යහපත කරන ලද යහපත පිළිබඳව කියනවා. ඒ Taman මේ ජීවිතයේදී සතුටු වෙනවා. ඒ වගේම පරලොව පිළිබඳව සැලකෙන විටත් උදාමනවා මේ කරන ලද යහපත් ක්‍රියා නිසා කෙනෙක් දුගතියට යන්නේ නැහැ. සුගතියට යනවා. ඒ නිසා සතුටු. ඉතින් Tamanගේ ක්‍රියාකාරී ජීවිත කාලය ගත කොට විශ්‍රාම ලබා විවේකීව සිටින විට තමන්ගේ ජීවිතය පිළිබඳ ආපසු හැරී බලා ඒ ජීවිත කාලය තුලදී කරන ලද යහපත් ක්‍රියා නිසා වඩාත්ම හිතම සතුටු වෙනවා සම්මත ඒ පඬිත්‍යා තමන් සිදු කරන ලද යහපත් ක්‍රියා හේතු කොටගෙන මරණින් මතු සුගතිහි උපදිනවා එහෙම බුදුරජාණන් වහන්සේ වදාළා දැන් අපි අර අස්සවනතා ධම්මස්ස පරිහායන්ති කියන එකට විරුද්ධ වශයෙන් ධර්මයේ ඇසීම හේතු කොටගෙන කෙනෙක් දියුණු වෙනවා කියන එක මේක කෙසේද ගලපන්න. කෙනෙකුන් වැරද්දේ තිරෙන වැරදි බව ඇතම් විටක තමන්ට කාරණානුකූලව දැනගන්නට නොලැබී යා හැකියි. මොකද Tamanට ඇසුරු කරන්නට ලැබෙන අය ඒ ක්‍රියාවන් පිළිබඳව සලකන්නේ මොන ආකාරයෙන්ද කියන එක ඒකට බලපාන. සමහර සිටිනවා එකට එකතු වෙලා යහළුවන් වශයෙන් මිත්‍රයන් වශයෙන් කරන වැඩ ටික. ඒ අයගේ පිළිගැනීමේ හැටියට ඒවා හොඳ වැඩ. ඒවා නරක ඒවා නෙවෙයි. මේ තරුණ කාලෙදී විශේෂයෙන්ම කළ යුතු තිබෙන්නේ ඒවා. එහෙම නැතුව මේ කුඩු ඇමුණු මහල්ලන් වගේ අපිට පුළුවන් ද පසෙකට වෙලා ඉන්න. ඒ නිසා වුන් මේ Tamange තිරෙන ඒ කර්ම ශක්තිය නිසා ඒ කරන වැරදි වැඩ ඒ කාලයේදී ඒ වයසේදී කළ යුතු දේ හැටියට සලකාගෙන කරනවා. ඔවුන්ට කවුරුවත් ඒවා හරි හැටියට කියා දෙන්නට මුන හම්බ වෙන්නේ නැහැ සමහර විටක එහෙම කියා දෙන අය සිටියා. ඔවුන් ළඟට කිට්ටු වෙන්නටත් ඔවුන් කැමති වන්නේ. පුළුවන් තරම් ඒබඳු අයගෙන් ඈත් වෙලා වාසය කරන්නට සිතන්න. ඒක සාමාන්‍යයෙන් සිදුවන තත්ත්වයක්. ඒ වැරදි ක්‍රියාවල නිරත වන අය. ඒ වායේ තිබෙන දෝෂය පිළිබඳව කතා කරන අය ළඟට චිත් වෙන්න කැමති නැහැ. චිත් වෙන්න කැමති නැහැ. සමහරු බනහන්නටත් කැමති නැත්තේ ඒ නිසා. සමහරු බනහන්නට කැමති නැත්තේ බන ඇසීමෙන් දැනගන්නා කරුණ. තමන්ගේ ක්‍රියාකලාපය ඒ විදිහටම පවත්වාගෙන යාමට බාධාවක්. ඒ නිසා බනහන්න යන්නේ. අපි බන නවතා ඉඳුමු කියලා හිතා ගන්නවා සමහරවිට. ඉතින් මොකද වන්නේ? ඒ අය තමයි අස්සවනතා ධම්මස්ස පරිහාරය. ඒ ඒ නිසා බණ ඇසීමෙන් වැඩෙනවා දියුණු වෙනවා කියන්නේ මොනවද කියලා බලන්න. ඒ තැනත්තා දියුණු වෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාය වර්ධිත. ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. ශ්‍රද්ධාව දියුණු වෙනවා. කොහොමද ශ්‍රද්ධාව දියුණු වන්නේ? ශ්‍රද්ධාව දියුණුවන්නේ සද්ධා කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නට ඕන. ශ්‍රද්ධා කියන්නේ ඇදහිීම, පිළිගැනීම, විශ්වාසය එය ඔය වචනයෙන් කියවම එහි తත්වය විතරක් තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. මොකක්ද ඇදහිීම, ශ්‍රද්ධාව, පිළිගැනීම කියන එකේ මොකක්ද තරම් තියෙන ලොකුව කියලා සමහරෙකුට හිතෙන්නට පුළුවන්. ඒ ඒ ශ්‍රද්ධා කියන මේ ධර්මය කෙනෙකුගේ සිතෙහි ඇති වුණොත් ඒ සිතේ බොර ගති මතුවී පවතින්නේ නැහැ ඒ ශ්‍රද්ධාව පවත්නා කාලයේදී. ඒ නිසා තමයි ශ්‍රද්ධා කියන මේ ධර්මය පිළිවල වූ ලක්ෂණ දක්වන තැන සම්පසාදන ලක්ෂණ සද්ධා සම්පසාදන ලක්ෂණ සද්ධා කියන්නේ ඒ ඒ ශ්‍රද්ධාව යම් විටක ඇතිවේද ඒ ඇතිවන අවස්ථාවේදී සිත පහදනවා සිත මේ කෙලෙස් අසත දුරුකොට පහදවන බව මේ ශ්‍රද්ධාව නිසා සිදු වෙනවා හරියට උදක පසාදක මණිගිය කියලා දක්වන්නේ ජලය, ගොර ජලය පැහැදවීම සඳහා යොදා ගන්නා මණිකක් වගේ. චක්‍රවර්ති රජතුමාට තිබෙන මේ මණික ඕනෑම බොරදියකට දැම්මම ඒ ජලය හොඳට පහදිනවා. ඒ කියන්නේ බොරගතු සියල්ලම යටට ගිලා දැස හොඳ පිරිසිදු වතුරක් බවට පත් වෙනවා. ඒ වගේ ශ්‍රද්ධාව ඇති වුණා. ඉතින් එහෙම ඒ தත්වයේ ඇති උනේ ඉතිරෙන්නේ කුමක්ද? ඒ ශ්‍රද්ධාව තිරෙන අවස්ථාවේදී ශ්‍රද්ධාව කෙනෙකුගේ සිතෙහි අටගන්නා හටගෙන පවත්නා අවස්ථාවේදී ඒ තනත්තාගේ සිතෙහි ඒ ශ්‍රද්ධාවත් එක්කම අකුසල ධර්ම කියන සිත කිලුටු කරන ධර්ම පවතින්නේ නැහැ. ඒක දුරු නිලා. ඒ නිසා ශ්‍රද්ධාව දා අගනා ධර්මයක්. කෙනෙකුගේ සිත තුළ ඇති කරගත යුතු සත්‍ය. තවත් විදිහකින් සැලකනවා නම් ඒ ශ්‍රද්ධාව ඇතිවීම නිසා තමයි සාසනික වශයෙන් ලබා ගන්නට තිබෙන ඊටාම උසස් දියුණුව ලබා ගැනීම සඳහා වුවද ඒ ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ ශ්‍රද්ධාව නැත්නම් එය කවදාවත් සිදුවන්නේ නැහැ. ඉතින් මේ ශ්‍රද්ධාව වැඩෙන කාරණයක් කුමක්ද? ධර්මය ඇසීම. ධර්මය ඇසීම. මේක නුත් දන්නවා. ධර්මය ඇසීම නිසා ඇතිවන ප්‍රයෝජන නැත්නම් සිදුවන යහපත ලැබෙන අර්ථ පහක් දක්වා තිබෙනවා. අසුතං සුනාති සුතං සයෝ දතේති සංඛම් විතරති ඉක්ඛින් උජුම් කරෝති චිත්තමස්ස පසීදති කාන්තිමට කී කාරණේ ඒකයි චිත්තමස්ස පසීදති චිත්තං අස්ස පසීදති ඒ බණාසන තනත්තාගේ සිත පහදිනවා චිත්තමස්ස පසීදති ඒ පසීදති කියන ඒ පැහැදීම වන්නේ ශ්‍රද්ධාව ඇතිවීම නිසා ඒ එකොට ධර්මය ඇසීමෙන් Taman ඊට කලින් නොඅසන ලද දෙයක් අසන්නට ලැබෙනවා. එහෙම නොඅසන ලද දෙයක් අසන්නට නොලැබුණා. අසා තිබෙන දෙයක් වත් Tamanට තව තුරටත් ප්‍රකට වෙනවා. ඒ සුතම් පරියෝදපේති තවත් පිරිසිදු වෙනවා. ඒ ඇසු දෙය. අසා තිබෙන දෙය තවත් පිරිසිදු වෙනවා. සුතං කර්යුතං. සංඛං විතරති. තමන්ට ඇතිව තිබුණු සැක ධර්මයේ පිළිබඳව සැක ඇති වෙනවා. සැක තිබෙන්නට පුළුවන්. බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය පිළිබඳවම කෙනෙකුට සැක ඇති වෙනවයි කියන එක පුදුමයට කරුණක් නෙවෙයි. මොකද ප්‍රත්‍යඥ කනත්තා ඒ විදිහේ සැක උපදවා ගන්නට පුළුවන් තත්වයක සිටින කෙනෙක්. ඒ නිසා වරින් වර වුවත් රත්නත්‍රය පිළිබඳව කර්ම කර්මඵල පිළිබඳව සැක ඇතිවන්නට පුළුවන්. එහෙත් බණ ඇසීම නිසා ඒ බණ ඇසීම නිසා ඇතිවන දැනුම හේතු කොටගෙන තමන්ගේ සැක දුරු වෙනවා. ඒ නිසායි කංකම් විතරක. දිට්ඨිය උජුම් කරෝති. දෘෂ්ටිය එන දෘෂ්ටිය කියන්නේ සම්‍යක් දෘෂ්ටිය. මොකද බණ ඇසීමෙන් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැරදි දෘෂ්ටියක් ඇති කරගන්න. ඒ ඒ බණ ඇසීමෙන් ඒකක් වෙනවා. මොන බණයි? ඒ මේ බණ නෙවෙයි. බුදු බණ නෙවෙයි. වෙනත් බණ ඇසීමෙන් මිත්‍යා දෘෂ්ටිය තර වෙන්නට පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය වැඩෙන්නට පුළුවන්. මේ එහෙම ධර්ම තිබෙනවානේ. එහෙම ධර්ම තිබෙනවා. ඉතින් ඒ ධර්මය ඇසීම නිසා ඒ මිත්‍යා දෘෂ්ටිය තව තවත් වැඩි වෙනවා. එහෙම නෙවෙයි බුදුබණ ඇසීමෙන් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය වඩා පිරිසිදු වෙනවා එය එහි යම් ඇද කුද තිබුණා නම් ඒවා දුරු වී ගොස් ඇද නැති පිරිසිදු දෘෂ්ටියක් බවට පත් වෙනවා. දිට්ඨි විදුම් කවෝ. චිත්තමස්ස පසීදති කියන එක තමයි අන්තිමට එන්නේ ඒ තනකාගේ සුත පහදින. එතකොට මේ පහදිනවයි කියන්නේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව. ඉතින් කාගේ ධනද මේ ඇතිය යුත්තේ කියන එක ඊළඟට එන ප්‍රශ්නයක් නේ. කාගේ ධනද? ඒ ධර්මය ඇතිය යුතු ධර්මය දේශනා කොට වදාලේ තමන් වහන්සේම විශිෂ්ට නුවණින් දැනවදාරලා කාදිනවත් අසාගත් දෙයක් නෙවෙයි. තමන් වහන්සේම ප්‍රත්‍යක්ෂ කළ ධර්මයක් නම් දේශනා කරන ලද්දේ අන්න ඒ ධර්මයයි අසන්නට තිබෙන්නේ. ඒ ධර්ම. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ඇතැම් විටක ඔය නවුන් කාර්යයන් පිළිබඳව කියන අයකට ගිහින් අහලා තිබෙනවා. ඒ ඒ බමුණු භාත්මණයෝ නැත්නම් ඍෂීන් කියන අය සිටියන නම් එහෙම දක්වන්නේ අත්තක වාමක වාමක අවයාදි වශයෙන් තියෙනවා නම් කීපයක් ඒ අයගේ මන්ත්‍ර තමයි මන්ත්‍ර ඒ අයගේ වේදය කටපාඩමිනි ගෙනාවේ බමුණන් ඉතින් ඒ බමුණන් වෙතට ගිහින් අහගත්ත ඔය වේද මන්ත්‍ර කියන කියපු අය ලගේ ධර්මයේ එනවාද ඒ අය දැක්කයි කියලා ඔය මව්කුවෙක් වෙනවා. නමුත් ඒ කවුරුත් දැකලා නෑ. දැකලා. ඒකට තමන් ප්‍රත්‍යක්ෂ කළ එකක් කෙනෙක් පිළිබඳව නෙවෙයි මේ කියන්නේ. එහෙනම් මොකක්ද මේ? නිකන් හිතාගත්ත දෙයක්. ඉතින් අපට ඕන ඕන දෙයක් හිතාගන්න බැරිද? නේ? ඒකෙන් ධර්මයක් ඒ ධර්මයේ පිළිගැනීමෙන් Tamante යහපතක් සිදු කරගත හැකි කියලා සැලකනවා නම් ඒක මුලාව නිසාම ඒ වගේම මේ කෘතඥ භාවය නිසාම පිළිගැනීමක් කරනවා මිසක ඇත්තෙන්ම නම් පිළිගන්නට කාරණයක් නැහැ. කාරණයක්. බුදුරජාණන් වහන්සේ නොඑක් වරදි දේශනා කර තිබේ. තමන් වහන්සේ මේ කාගෙන්වත් අහලා කරන දෙයක් කියන දෙයක් නෙවෙයි මේ. තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ නිසා වහන්සේ ඒ පස්වග වික්ෂූන්ත නැත්නම් පස්වග තවුසන් ධර්මදේශනා කිරීමට වැඩි වේලාවෙහිදී ඔවුන් දක්වන ලද ආකල්පය නිසා ඔවුන්ට සිහිපත් කරවන්නට සිදු වුණාන තමන් වහන්සේ ඔවුන්ට මීට කලින් කියන්නේ ඒ දුෂ්කර ක්‍රියා කරන සමයේදී තමන් වහන්සේ යම්කිසි විශේෂාධිගමනයක් ලබාගත්තයි කියන එකට ඉඟියක්වත් කළාද කියලා ඔවුන්ගෙන් ඇසුවානේ. ඔවුන් එතෙන්ට පිළිගත්තේ එහෙම එකක් ප්‍රකාශයක් මහන්සේ කළේ නැtei කියලා. ඒ අවස්ථාවේදී මහන්සේ වදාළේ ධම්ම මධිගතන්ත. ධම්ම මධිගතන් කියන්නේ ධර්මයට තමන් වහන්සේ පැමුණුණා. තමන් වහන්සේගේ චිත්ත සංතානෙහි මේ ධර්ම Taman උපදවා ගත්තා තමන් වහන්සේ උපදවා ගත්තා ධම්මං අධිගතං අධිගතං ඒකනේ අපි කියන්නේ අධිගමය කියලා දැන් අධිගමලාභීන් කියලා කියන්නේ සෝතාපට්ටි ආදී ඒ ආර්ය මාර්ග ඵලයන්ට ගණනීය ගණනීය අයටයි අධිගමලාභීන් කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා වුණට ධම්මමධිගතං ඒ ධර්මයට තමන් වහන්සේ පැමුණුණා. يعني තමන් වහන්සේ ඒ ධර්ම දැනගත්තා. තමන් වහන්සේ උසස් ධර්මයන් තමන් වහන්සේගේ තමන් වහන්සේ තුල උපදවාගෙන තවත් විදිහකින් කියනවා නම් තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දැනවදාලා දැනවදාලා ඒ නිසායි ඒ අසන්නට මේ අයට කියන්නේ කන් යොමු කරන්න අසන්න. තමන් වහන්සේ ධර්මයේ කියන්න. දේශනා කරා. ඒ ධර්මයයි මේ අසන්නට. ඒ ධර්ම. දැන් බුදුරජාණන් වහන්සේ ඒ 45ක් වර්ෂයක් මුළුල්ලේ දේශනාවකට වදාළ ධර්මයේ තමා දැනුදු එයින් යම් යම් දෙයක් උන්වහන්සේගේ ධර්මය දැනගත්ත අය ලෝකයාට ප්‍රකාශ කරනවා ඒ ධර්ම. කවුරු හරි සමහර විටක ඒ ධර්මයේ වැරදි කොණින් අල්ලාගෙන වැරදි පැත්තෙන් අල්ලාගෙන Tamangeema අර්ථකථනයක් ඒ පිළිබඳව ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් එවිට මේ ධර්මයේ පිළිබඳ වූ સિદ્ધාන්ත තේරුම්ගෙන තිබෙන කෙනෙක් නම් එකවරටම කියන්නට පුළුවන් ඔය කියන එක හරි නැtei. ඔය කියන. එනිසායි බුදුරජාණන් වහන්සේ ඒ තවන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේමද මේ කියන්නේ කියන එක දැනගන්නට අර සතර මහා අපදේශ කියලා දක්වලා තිබෙනවා. ඒ මොහොත් දක්වන සුත්තේ ඕතාරික. ඒ කියන්නේ සූත්‍රයට දාලා බලන්න. එතන සූත්‍රයේ කියේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යහිලා බලන්නට ඕනේ මහන්සියගේ ධර්ම. දැන් කවුරු හරි කියන විට මේක මේ චතුරාර්ය සත්‍ය හා ගැළපේ. ඊළඟට විනයේ සම්බස්තේ තබ්බන්. විනය බුදුරජාණන් වහන්සේගේ විනය මොකක්ද? රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියන්නේ ඒ විනය දුරු කිරීමනේ උගන්වන්නේ. දුරු කරන්නේ. මොනවාද දුරු කරන්නේ? රාගය, ద్వේෂය, මෝහය. මේ ප්‍රකාශ කරන දේ රාගය දුරු කිරීමට හේතු වන්නක්ද? ද්වේෂය දුරු කිරීමට හේතු වන්නක්ද? මෝහය දුරු වීමට හේතු වන්නක්ද? කියලා බලන්න. ඒ දේශනා කරන්නේ රාග, ద్వේෂ, මෝහ කියන මේවා වර්ධනය වෙන්නට කරුණාම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක් විය නොහේ. ඉතින් ආචාර්යවාද කියලා කියනවා. ආචාර්ය කියන්නේ ඒ මහන්සේ දෙකින් ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ අසල දැනගෙන ඒ ඒ ධර්මයේ පිළිබඳව අන්‍යයන්ට කියා දෙන ලද ඔය අතුවා කරන ලද ආචාර්යවරු සිටිනවා. අතුවා සමහරෙකු හිතන්නේ අතුවායි කියන්නේ බුද්ධ ഘോഷ හාමුදුරුවෝ ලියපුවයි. බුද්ධ ഘോഷ හාමුදුරුවෝ ඒ ලියපු කරුණු වලට